ආජීව පාරිශුද්ධිය ආජීව හේතුක සිකපද 6 1 ආජීව හේතු ආජීව කරණීයා පාපිච්ඡෝ ඉච්ඡාපකතෝ අසන්තං අභූතං උත්තරි මනුස්ස ධම්මං උල්ලපති ආපත්‍ති පරාජිකස්ස ජීවත් වීමේ හේතුවෙන් නැති ගුණ දක්වනු කැමැත්තෙන් තණ්හාවෙන් මඩනා ලද්දේ තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කෙරේ නම් ඔහු පරාජිකා ආපත්තියට වේ. දෙක ආජීව හේතු ආජීව කරණා සංචරිත්තං සමාපජ්ජති ආපත්‍ති සංගාදි සෙස්සය දිවි පැවැත්වීමේ හේතුවෙන් ස්ත්‍රී පුරුෂයන් අතර පණිවිඩ හෝමාරු කෙරේ නම් ඔහු සංගාදිශේෂ ආපatti වෙයි. ආජීව හේතු ආජීව කරණා යෝ තේ විහාරේ වසති සෝ බික්ඛු අරහාති බනති පටිවිජානන්තස්ස ආපatti චුල්ලච්ච යස්ස දිවි පැවැත්මේ හේතුවෙන් යමෙක් ඔබගේ විහාරයේ වෙසෙද්ද ඒ මහන රහත් කෙනෙක් යයි කියානම් අසන්නා තේරුම් ගතහොත් තුලසි ඇවැත් වෙයි ආජීව හේතු ආජීව කාරණා බික්ඛු පනීත භෝජනානි අත්තනෝ අත්තාය විඤ්ඤාපෙත්වා බුඤ්ජති ආපත්‍ති පාචිත්‍යස්ස දිවි පැවැත්මේ හේතුවෙන් මහන තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍රනීත භෝජනයන් ඉල්ලා වළඳානම් ඔහුට පචිති ඇවැත් වෙයි. 5 ආජීව හේතු ආජීව කාරණා භික්ඛුනි පනීත භෝජනානි අත්තනෝ අත්තාය විඤ්ඤාපෙත්වා බුඤ්ජති ආපත්‍ති පටිදේශනීයස්ස දිවි පැවැත්මේ හේතුවෙන් මෙහෙණක් තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍රණීත භෝජන ඉල්ලා වළඳා නම් ඇයට පාටිදේශනීය නම් ආපත්‍යක් වෙයි 6 ආජීව හේතු ආජීව කාරණා සූපං වා ඕදනං වා අගිලානෝ අත්තනෝ අත්තාය විඤ්ඤාපෙත්වා බුඤ්ජති ආපත්‍ති දුක්ඛටස්ස අජීව විපත්තිය පච්චයා ඉමාච ආපත්‍තියෝ ආපජ්ජති පරිවාර පාළි 127 පිටුවෙන් දිවි පැවැත්මේ හේතුවෙන් සූප හෝ බත් හෝ නොගිලන් වූයේ තමාගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලා වළඳයි නම් ඒ මහනහට දුකලා ඇවැත් වෙයි. ආජීව විපත්තිය නිසා මේ ඇවැත් හයට පැමිණෙයි. කුහනා ලපනා නේමිත්ති කතා නිප්පේසි කතා ලාභේන ලාභං නිජිගින් සනතා යනුවෙන් දැක්වෙන නොමනා ක්‍රමවලින් ප්‍රත්‍ය සෙවීමෙන් වැළකීමද ආජීව පාරිශුද්ධියය. කොහනා ආදිය මෙසේය. කොහනා ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ නැතිගුණ දක්වනු කැමැති වූ ලෝභයෙන් මඩනා ලද්දා වූ පුද්ගලයාගේ ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ සමීප කොට කතා කිරීමෙන් හෝ ජනයා පහදින ආකාරයෙන් ගමනාදී ඉරියව් හෝ ආදීෙහි තැබීමෙන් පිහිටවන්නා වූ ආකාරයක් සකස් කොට තැබීමක් වීරිය කිරීමට වෙහෙසට පත්ව සිටින ආකාරයෙන් මුහුණ හැකිලවීමක් මුහුණ හකුලවාගෙන ඉන්නා ස්වභාවයක් ජනයා විස්මයට පත් කිරීමක් විස්මය පැවැත්වීමක් විස්මයට පත් කරන ස්වභාවයක් වේද මේ කුහනායයි කියනු ලැබේ. කුහණය යනු තමාගේ ඇති සැටිය යට කරගෙන සංගවාගෙන නැත්තා වූ ආකාරයක් දක්වා ජනයා විස්මයටපත් කිරීමය. කපටිකමය, කුහකකමය කියනුයේද එයටමය. අනේක ප්‍රකාර කුහකකම් ඇත්තේය. මෙහි දැක්වෙන ප්‍රත්‍ය ලැබණු පිණිස පැවිද්දන් කරන කුහකකම්ය. ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීම ලංකොට කතා කිරීම දුටුවන් පහදිනා ආකාරයෙන් ඉරියව් පැවැත්වීම යන මේ තුන ප්‍රත්‍ය ලැබණු පිණිස ඇතැම් පැවිද්දන් කරන කුහකකමිය. බොහෝ ගිහියෝ ප්‍රත්‍ය නොපිළිගන්නා පැවිද්දාට පහදති. නොපිළිගන්නා පැවිද්දාට වඩ වඩා ප්‍රත්‍ය පිරිනමන්නට උත්සාහ කරති. වඩ වඩා හොඳ ප්‍රත්‍ය පිරිනමන්නට උත්සාහ කරති. කපටි පැවිද්දන්ට ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීමේ උපායෙන් බොහෝ ප්‍රත්‍ය ලැබිය හැකිය. මිනිසුන් පහදවා වඩ වඩා ප්‍රත්‍ය ලැබීම පිණිස මුලින් ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීම හඳුන්වන්නේ ප්‍රත්‍ය ප්‍රතික්ෂේප කිරීම නැමැති කොකකමය. ධාන මාර්ගඵල සංඛ්‍යාත උත්තරී මනුෂ්‍ය ධර්මයන් තමා කෙරෙහි ඇතේයයි කෙලින්ම නොකියා එවඳු ධර්ම තමා කෙරෙහි ඇතේයයි හැඟෙන පරිදි ඒවාට ලංකොට උසස් පැවිද්දෝ නම් මේ කැලෑවල වෙසෙන පැවිද්දෝය. ධාන මාර්ගාදී උසස් ධර්ම ඇත්තෝ අපසේ විවේක සෙනසුන්වල වෙසෙන්නෝය. යනාදීන් කතා කිරීම උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට ලංකොට කතා කිරීම නැමැති කුහකකමය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් ජනයාට පෙනෙන්නට බද්ධ පර්යංකයෙන් වාඩි වී නිශ්චලව විසීම සක්මන් කිරීම ආදී වශයෙන් ආර්යයන්ගේ ඉරියව්වලට සමාන ඉරියව් පැවැත්වීම ඉරියව් පිහිටවීම නැමැති කුහකකමය ලපනා ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ ලාමක ආසා ඇත්තා වූ ලාමක ઈચ્છාවෙන් මඩන ලද්දා වූ පැවිද්දන්ගේ මිනිසුන්ගේ සිත් ගැනීම පිණිස ඔවුන්ගෙන් යමක් ලබනු පිණිස කරන කතා ලපනා නම් වෙයි. ඉහත දැක් වූ පාඨයේහි ලපනාව ආලපනා සල්ලපනා යනාදීන් වචන තෙලසකින් දක්වා ඇත. ඒ වචන වෙන වෙනම තේරුම් කළ යුතුය. ලාභ සක්කාර සිලෝක සන්නි තස්ස පාපිච්චස්ස ඉච්ඡාපක තස්ස යා පරේසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහානා සමුන්නහානා උක්ඛාචනා සමුක්ඛාචනා අනුප්පිය බානිතා චාටුකම්යතා මුග්ග සුප්්‍යතා පාරිබට්ඨතා අයං උච්චති ලපනා ඒ වචන වෙන වෙනම තේරුම් කළ යුතුය. එය මෙසේය. ආලපනා යනු විහාරයට ගිහියෙකු පැමිණ කලෙහි මහත්මයා මහත්මිය අද පැමිණියේ ආරාධනාවක් පිණිසද එසේනම් කොපමණ සංඝයා වුවමනාද වුවමනා පමණක් වැඩම කරවා දිය හැකිය යනාදී ආරාධනාවක් ගැන බලාපොරොත්තුවක් නොතබූ ගිහියාට ආරාධනාවක් කරන තැනට පළමුවෙන් කතා කිරීම හා අසවල් අසවල් මහත්වරු නෝනාවරු මේ විහාරයේ දායකයෝය අපගේ හිතවත්තුය ඔවුහු මෙහි නිතර පැමිණෙන්නේය යනාදීන් උසස් අය තමාගේ දායකයන් කොට කතා කිරීමය ලපනා යනු ගිහියන් විසින් තොරතුරු විමසන කල්හි ඉහත දැක් වූ පරිදි කීමය සල්ලපනා යනු ගිහියන්ට කතා කිරීමට අවකාශ නොතබා තමාම කතා කරන කලෙහි ඔවුන් කලකිරෙති යයි ඔවුන්ට ඉඩ දිදී ඉහත කී පරිදීම කීමය. උල්ලපනා යනු මුන්නහේගේ මහා ත්‍යාගවන්තයෙකි අනේපිඩු සිටුවැණියකි. මේ මහත්මිය මහා දානපතිනියකි. බුදු සසුන බැබලෙන්නේ මෙබඳු අය නිසාය. යනාදීන් පමණට වඩා උසස් කොට කතා කිරීමය. ගිහියන්ගේ ගුණ බොරුවට වර්ණනා කිරීමය. සමුල්ලපනා යනු නොඑක් ආකාරයෙන් නොඑක් පැතිවලින් උසස් කොට බොරු ගුණ වර්ණනා කිරීමය. උන්නහනා යනු ඉස්සරනම් මොන්නහෙලා නිතර දන්පින් කළා. විහාරස්ථානයට නිතර පැමිණෙනවා. දැන් නම් පින් අමතක වේගෙන යනවා වගේ. යනාදීන් තමා බලාපොරොත්තු වෙන දෙය දෙමිය කරමිය කියන තෙක් නැවත නැවත කතාවෙන් වෙලීමය. සමුන්නහනා යනු එක් ආකාරයකින් කතා කොට තමා බලාපොරොත්තු වෙන දෙය කරවාගත නොහැකි වුවහොත් අන් ආකාරයකින්ද එසේත් නොහැකි වුවහොත් තවත් ආකාරයකින්ද මෙසේ තමාගේ අදහස ඉටුවනතුරු නැවත නැවත නොඑක් ආකාරවලින් කතාවෙන් වෙලීමය. උක්කාචනා යනු මේ පවුල ගුණවතුන් හඳුනන පවුලකි. සැලකිය යුත්තන් හඳුනන පවුලකි. යමක් ලදහොත් අප අමතක නොකරන පවුලකි. හොඳ දෙයක් ලදහොත් අපට නොදී අනුභව නොකරන පවුලකි. ලෝභයෙන් වෙවුල වෙවුලා සැඟවිලා අගින් දෙන පවුලක් නොව දෙන දෙය ඇතිවන්නටම දෙන පවුලක්ය. යනාදීන් අඤ්ඤන් උසස් කිරීමය. සමුක්කාචනා යනු එක් ආකාරයකින් දෙආකාරයකින් පමණක් නොව හැකි සෑම ආකාරයකින්ම ගිහියන් උසස් කොට කතා කිරීමය. අනුප්පිය බානිතා යනු ඇත්ත නැත්ත යුක්ති අයුක්තිය ගැන සැලකීමක් නොකොට ගිහියා කියන සෑම දෙයක්ම අනුමත කරමින් ඔහු සතුටු වන පරිදි කතා කිරීමය. චාටු කම්යතා යනු අපට වගේ නොවේ හිතුවොත් මුන්නහැයට නොකල හැකි දෙයක් නැහැ. මුන්නහැයලගේ උදව්ව නැතිව අපට මේ වැඩ නොකල හැකිය. මේ ස්ථාන නොපැවැත්විය හැකිය. යනාදීන් තමා පහත්තන්හි තබා ගිහියා උසස් කොට කතා කිරීමය. මුග්ග සුප්්‍යතා යනු තැඹුණු ඇටත් නොතැඹුණු ඇටත් ඇති මුං ඇට මාළුව සේ දායකයා සතුටු වන පරිදි බොරු සැබෑ මුසුකොට කතා කිරීමය පාරිබට්ඨ්‍යතා යනු ගිහියන් සතුටු කරවනු පිණිස ඔවුන්ගේ දරුවන් වඩාගෙන සුරතල් කිරීමය. නේමිත්ති කතා ලාභ සක්කාර සම්නි තස්ස පාපිච්චස්ස ඉච්ඡාපක තස්ස යං පරේසං නිමිත්තං නිමිත්ත කම්මං ඕබාසෝ ඕබාස කම්මං සමානජ්ජප්පා පරිකතා අයං උච්චති නේමිත්ති කතා ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ ලාමක ආශාව ඇත්තා වූ ලාමක ආශාවලින් සම්‍යක් ආජීවයෙන් පහ කරන ලද්දා වූ පැවිද්දාගේ යම් අන්‍යන්ට දීමේ අදහස ඇති කරන නිමිති පහල කිරීමක් වේද නිමිති පහල කර කිරීමේ දක්ෂතාවක් වේද ප්‍රත්‍ය පිරිනමන අදහස උපදවන කතා කිරීමක් වේද එබඳු කතා කිරීමේ දක්ෂතාවක් වේද ලැබීමට බලාපොරොත්තු වන දෙයට ලංකොට කතා කිරීමක් වේද බලාපොරොත්තු දේ ලැබෙන පරිදි ඒ මේ අතට හරව හරවා කතා කිරීමක් වේද මේ නේමිත්‍ති කතායයි කියනු ලැබේ දීමේ අදහස ඇති කරන නිමිති පහළ කිරීමය යනු දායකයන්ට ඒ ඒ දෙය දෙන්නට සිත්වීම සඳහා ඔවුනට පෙනෙනසේ දිරු ඉරුණු සිවුරු තැබීම කැඩුණු බිඳුණු බඩු තැබීම යනාදිය කිරීම හා ඒවා ගැන කතා කිරීම එසේ කළ කල්හි සමහර විට ගිහියන් ඒවා ලැබෙන ගිහියන්ගෙන් ඒවා ලැබෙන හේිනි. ප්‍රත්‍ය පිරිනමන අදහස උපදවන කතා කිරීමය යනු ගිහියන් පැමිණෙනට විට පෙරවනාහි භික්ෂූන්ට ඕමනා පමණටත් වඩා ආහාර පාන ලැබුණාය. සිවුරු පිරිකර ලැබුණාය. භික්ෂූන්ට දිවි පැවැත්වීමට කිසි අපහසුාවක් තිබුණේ නැත. දැන් නම් කිසිවක් ලැබෙන්නේ නැත. දැනට සිදුවී ඇත්තේ භික්ෂූන්ටත් රැකියාවලට බැසීමය යනාදී කතා කිරීමය. ලැබීමට බලාපොරොත්තු වන දෙයට ලංකොට කතා කිරීමය යනු අසවල් දේ ඇත්තේ කොයි පලාතේද? ඒවා තනන්නේ කවරහුද? යනාදීන් ඕමනා දෙය ගැන කතා කිරීමය. එය ප්‍රකට කරනු පිණිස දක්වා ඇති කතාවක් මෙසේය. එක් ජාතක බානක භික්ෂුවක් දානය ලබාගනු කැමැත්තේ ගේකට පිවිස හිඳගත්තේය. එහි වූයේ උපාසිකාවක් පමණකි. ගෞතමෝ භික්ෂුවට ආහාර පිළියෙල කර දීමට නොකමැති සහල් නැති බව කී කලෙහි භික්ෂුව අන්තනකට යනු ඇතැයි සිතා ස්වාමීනි අද gedara මදකතු සහල් නැතයයි කියා සහල් සෙවීමට යන ආකාරය දක්වා ගෙයින් නික්ම ගියාය. ඒ අවසරයේදී භික්ෂුව ගෙට පිවිස එහි කුමක් ඇද්දැයි බැලීය. ඔහු එහි උක්දණ්ඩක්ද භාජනයක හකුරුද පැසක ලුණුමාළු පෙතිද හැලියක සහල්ද කලයක ගිතෙල්ද දැක ගෙයින් බැහැරව කිසිවක් නොදන්නාක් මෙන් හුන් තනම වාඩි වී සිටියේය. මද වේලාවකට පසු උපාසිකාව පැමිණ කොතනකින්වත් අද සහල් ලැබෙන්නට නොහැකි වීය යයි කීවාය. එකල්හි භික්ෂුව උපාසිකාවනි අද මම දාණය හරි නොයන බව කලින්ම නිමිත්තක් දුටු වෙමි යයි කීය. ඒ කුමක්ද යයි උපාසිකාව ඇසුවාය. එකල්හි භික්ෂුව කියනුවේ උපාසිකාවනි අද මායන අතරමඟදී අර දොරමුල්ලේ ඇති උක්දණ්ඩ පමණ දිග මහත ඇති සර්පයෙක් දුටුවෙමි. ඌ එලවා දැමීමට මා අර ගෙයි වාජනයේ ඇති හකුරු කැට බඳු මැටි කැටගෙන යසෝ කල්හි අර පසෙහි ඇති ලුණුමාළු පෙත්තක්සේ ඌ පෙනය කලේය. කිපුණු සර්පයා මා ගැසූ මැටි කැටවලට අර හැලියේ සහල් වැනි දලවලින් පහර දුන්නේය. එවිට උගේ මුවින් හරියටම අර කලයේ ඇති ගිතෙල් වැනි විස සහිත කෙල ගැලීය. යයි කීය. උපාසිකාව මේ මහන එලවන්නට නොපිළිවණක් යයි උක්දණ්ඩදී බත්පිස ලුණුමාළු ගිතෙල් හා හකුරුද සහිතව භික්ෂුවට දුන්නාය. මෙසේ ලබා ගැනීම ලංකොට කතා කර ලබා ගැනීමට උදාහරණයකි. නිප්පේසි කතා ලාභ සක්කාර සම්නිසිතස්ස පාපිච්චස්ස ඉච්ඡාපක තස්ස යා පරේසං අක්කෝසනා වම්බනා ගරහනා උක්කේපනා සමුක්කේපනා කිපිනා සංකිපනා පාපනා සම්පාපනා අවන්න හාරිතා පරපිට්ටි මන්සිකතා අයං උච්චති නිප්පේසි කතා ලාභ සත්කාර බලාපොරොත්තු වන්නා වූ පාපේච්ඡ වූ ඉච්ඡාවෙන් මඩන ලද්දා වූ භික්ෂුවකගේ යම් අන්‍යයන් අන්‍යයන් ආක්‍රෝෂ කිරීමේ ආදියක් වේද එය නිප්පේසි කතායයි කියනු ලැබේ. එහි අක්කෝසනා යනු නොදෙන්නහුට බැනීමෙන් හෝ ඔහුගෙන් යමක් ලබා ගැනීම පිණිස නොඑක් දේ කියා ආක්‍රෝෂ කිරීමය. වම්බනා යනු අපට නොසලක හොත් කලේතු දේ අපි දනිමුය. අපටත් මෙසේද මෙසේද කළ හැකිය. යනාදීන් තර්ජනය කිරීමය. ගරහනා යනු මැරෙන බව නොදන්නේකි. පරලොවක් ඇති බව නොදන්නේකි. රැස්කර තබා මැරෙන්නේකි. පින් පව් නොදන්නේකි. මහ මසුරෙකි. මවට පියාටවත් යමක් නොදෙන්නකි. යනාදීන් නින්දා කිරීමය. උක්කෙප්පනා යනු නොදෙන්නහුට නින්දා කිරීම පිණිස මහා දානපතියකි වෙස්සන්තර රජුවැණියකි යනාදීන් උසස් කොට කතා කිරීමය සමුක්ඛෙප්පනා යනු වඩාත් උසස් කොට කතා කිරීමය කිපනා යනු නොදෙන්නහුට මොහුගේ ධනයෙන් කවර ප්‍රයෝජනයක්ද? මොහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? යනාදීන් කවටකම් කිරීමය. සංකිපනා යනු මොහුට මසුරෙකි අදායකයේ කියයි කියන්නේ කුමකටද? මොහු නිතරම නැතේ යන වචනය සැමටම දෙන්නේය. යනාදීන් වඩාත් විසුළු කිරීමය. පාපනා යනු නොදෙන කෙනෙකු බව මසුරෙකු බව පවසා ජනයාගේ පිළිකුලට පැමිණවීමය. සංපාපනා යනු නොඑක් කරුණු කියා නොඑක් ආකාරයෙන් ජනයා පිළිකුල් කරන බවට පැමිණවීමය. අවන්නහාරිතා යනු අගුණ පැතිර යාමෙන් බියෙන් හෝ මොහු දෙනු ඇතැයි සිතා ගෙයින් ගෙට ගමින් ගමට නොදෙන්නහුගේ අගුණ පැතිරවීමය. අගුණ කියමින් ඇවිදීමය. පරපිට්ටි මානසිකතා යනු ඉදිරියේ ಗುಣ කියා නැති තැනදී අවගුණ කියමින් නිඳා කිරීමය. එසේ කිරීම පිටේ මස් හෝරා කෑම වැනි බැවින් පරපිට්ටි මන්සිකතායයි කියනු ලැබේ. අනුන්ගේ පිටේ මස් සූරා කන බවය යනු එහි තේරුමය. ලාභේන ලාභං නිජිකින් සනතා. ලාභ සක්කාර sannisittho පාපිච්චෝ ඉච්ඡා පාපකතෝ ඊතෝ ලද්ධං ආමිසං අමුත්‍ර හරති අමුත්‍රවා ලද්ධං ආමිසං ඉදා ආහාරති යා ඒවරූපා ආමිසේන ආමිසස්ස එට්ටි ගවෙට්ටි පරියෙට්ටි එසනා ගවේසනා පරියේසනා අයං උච්චති ලාභේන ලාභං නිජිගින්සනතා මේ පාඨයෙන් දැක්වෙන්නේ එක් ගෙයකින් ලැබෙන පිණ්ඩපාතය අනික් තැනකට ගෙන ගොස් දී එතනින් ලැබෙන පිණ්ඩපාතය අන්තනකට ගෙන ගොස් දී මෙසේ හෝමාරු කිරීමේ ක්‍රමයයි ප්‍රණීත භෝජන ලබා ගැනීම මෙරට භික්ෂූන් අතර ඇතියක් නොවේ. එහෙත් පොතෙහි එන සියල්ල මෙහිද දැක්විය යුතු නිසා මේ ලාභේන ලාභං නිජිගින්සණය මේ ග්‍රන්ථයටද ඇතුළු කරන ලදී. බුදුසසුන ඇති වූ මුල් කාලයේ දඹදිව භික්ෂූන්ට විහාරවලට ගෙනවුත් දන් දීමේ සිරිත නොපැවතින. එකල විසූ භික්ෂූහු ගිහි ගෙවල්වලදීද තනතන තනා තිබූ ආසන ශාලාවලද දන් වැළඳූහ. ඒ කාලේ ඇතැම් භික්ෂූන් එක් ගෙයකින් ලද්දය තමාට හොඳ නොවූයේ නම් අන්තනකට ගෙන ගොස් එය දී ඒ ගෙයින් වඩාත් යහපත් බොජුන් ලබා ගන්නට ඇත. ඒ නිසා මේ හෝමාරු කර ගැනීමේ දෝෂය බණ පොත්වල ඇතුළු කරන්නට ඇත. එක් විසි අනේසනය අනේසන යනු නුසුදුසු පරිදි ප්‍රත්‍ය සෙවීමය. ইহත දැක් වූ කුහනා, ලපනා, නේමිත්ත කතා, නිප්පේසි කතා, ලාභේන ලාභං නිජිගින්සනතා යන ක්‍රම පහ හැර අයිතු පරිදි ප්‍රත්‍ය සෙවීමේ තවත් ක්‍රම 21ක් ඇත්තේය. ඒවා අනේසන යන නමින් දක්වා ඇත්තේය. මහණෙනි එක්විසි ආකාර වූ අනේසණයෙන් ප්‍රත්‍ය නොසෙවිය යුත්තේය. අනේසණයෙන් උපන් පිණ්ඩපාතය ගිනියම් වූ ලෝහගුලි වැනිය. හලාහල විෂ වැනිය. අනේසන නම් වූ මෙය බුද්ධ පච්චේක බුද්ධ බුද්ධ ශ්‍රාවකයන් විසින් නින්දා කරන ලද්දේය. පිළිකුල් කරන ලද්දේය. අනේසනෙන් ලත් පිණ්ඩපාතය වළඳන්නහුට ප්‍රීතියක් හෝ සොම්නසක් හෝ නොවේ. එසේ උපන් පිණ්ඩපාතය මාගේ ශාසනයෙහි චණ්ඩාලකයෙකුගේ ඉඳුල් බතක් වැනිය. එය වැළඳීම සතධම්ම නැමැති මානවකයා විසින් කළ චණ්ඩාලයාගේ ඉඳුල් බත වැළඳීම වැනි වෙයි. සතධම්ම මානවකයාගේ කතාව ජාතක පොතේ දත හැකිය. වෙදකම් කිරීමය ගිහියන්ගේ දූත ක්‍රියා කිරීමය ගිහියන් කියන වැඩ කර දීමය ගෙඩි පැලීමය තුවාලවලට ගැල්වීමට බෙහෙත් දීමය ලය විරේක දීමය අදෝ විරේචන බෙහෙත් දීමය නස්ය තෙල් දීමය පානය කිරීමට බෙහෙත් තෙල් දීමය හුණ දඩු දීමය කොළ ಜಾති දීමය. මල් දීම, ගෙඩි දීම, සබන්, දැහැටි, මුව සෝදන දිය ආදිය දීමය. ඇඟ ගල්වන හුණු එනම් පියර දීමය. වර්ණවත් මැටි දීමය. තමා පහත් තනෙහි තබා ගිහියන් උසස් කොට කතා කිරීමය. ගිහියන් සතුටු කරවීම පිණිස බොරු සැබෑ මිශ්‍ර කොට කතා කිරීමය ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීමය. ගිහියන්ගේ වැඩ පණිවිඩවලට ගෙයින් ගෙට ගමින් ගමට යාමය යන එක් විසි වදෑරුම් අනේසනයෙන් ජීවත් වන මහන නුවණින් ජීවත් වන්නේ නොවේ. ප්‍රඥාවෙහි පිහිටා ජීවත් වන්නේ නොවේ. ඒ මහන කාල ක්‍රියා කොට ශ්‍රමණ යක්ෂයෙකු වී සංඝාටිපි ආදිත්තා හෝති සමාපජ්ජලිතා යයි වදාළ ක්‍රමයට මහා දුක් විඳින්නේ වෙයි. අනේසන වන්නේ සතුරු කොට ප්‍රත්‍ය ලබා ගැනීම හා උපකාර ලබා ගැනීම සඳහා වෙදකම් කිරීමට නුසුදුසු දීමට නුසුදුසු වැඩ කර දීමට නුසුදුසු අයට වෙදකම් කිරීම ආදියය. මාපිය ආදී සුදුසු අයට බෙහෙත් කිරීම දීම ඔවුන්ගේ වැඩ පණිවිඩ කරදීම අනේසනයන්ට අයත් නොවේ. මේ එක්විසි අනේසනය දක්වා ඇත්තේ අතීත ලෝකය අනුවය. වර්තමාන ලෝකය අනුව කුල දූෂණ අනේසනයන් කියතොත් උපකාර ලැබීමේ අදහසින් වෙදකම් කිරීමට නුසුදුසු ගිහියන්ට වෙදකම් කිරීම බෙහෙත් දීම දායකයන්ට හෝ ඔවුන්ගේ දූ දරුවන්ට ලෙඩ හැදුණු විට වෙදුන් පමුණවා දීම ඔවුන් වෙදුන් වෙත කැඳවාගෙන යාම රෝහල් වලට ඇතුළු කිරීම දායකයන්ට කේන්ද්‍ර බලා පලාපල කීම අත් බලා පලාපල කීම සෙත් කවි වස් කවි සාදා දීම මන්ත්‍ර ගුරුකම් කර දීම දායකයන්ගේ දරුවන් පාසල් වලට ඇතුළු කරවා දීම ඔවුන්ට උගෙනීමට උපකරණ සපයා දීම පන්සල් වල ඇති අඹ දෙහි දොඩම් තැඹිලි ආදිය ගිහියන්ට දීම ඔවුන්ගේ ಗುಣ වර්ණනා කිරීම, ඔවුන් උසස් කොට කතා කිරීම යනාදිය කුල දූෂණය ලෙසද අනේසනය ලෙසද කිය යුතුය. ආජීව පාරිශුද්ධිය පිළිබඳ සිකපද රැකීම, කුහනා ආදියෙන් ප්‍රත්‍ය සැපීමෙන් වැළකීම, අනේසනෙන් ප්‍රත්‍ය සැපීමෙන් වැළකීම භික්ෂුවගේ ආජීව පාරිශුද්ධි සීලයයි. ආර්ය සීලස්කන්ධය තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන්ට විනය සිකපද පැනවීම ආරම්භ කළේ භික්ෂූන් ඇති වී බොහෝ කලක් ගත වූාට පසුවය. විනේහි ඇති සිකපද සියල්ල එක්තැනකදී එක්වරක පනවන ලද ඒවාද නොවේ. භාග්‍යවතුන් වහන්සේට විනය සිකපද පනවා අවසන් කිරීමට දීර්ඝ කාලයක් ගතවන්නට ඇත. මේ විනය සිකපද පනවන්නට පෙර බොහෝ භික්ෂූහු වූහ. උන්වහන්සේලා අතර බොහෝ බොහෝ රහත් වූද වූහ. ඒ పూర్ව කාලීන භික්ෂූන් වහන්සේලා සිකපද පනවා නොතිබූ නිසා සීලයක් නැතුව විසුවාහු නොවූහ. උන්වහන්සේලාද සීලයෙන් යුක්ත වූහ. උන්වහන්සේලාට මහත් වූ සීලස්කන්ධයක් තිබින. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ යනුවෙන් ඇතැම් සූත්‍ර දේශනාවල දීඝනිකායේ සඳහන් කර ඇත්තේ ඒ ආර්ය සීලස්කන්ධයයි. එය මූලික උපසම්පදා සීලයය. එය ස්වභාව සිද්ධ සීලයකි. එයට පණවන ලද සිකපද නැත. එය චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල වශයෙන් තුන් කොටසක් කොට බුදුරජාණන් වහන්සේගේ ශීලය වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාලා ඇත. බුද්ධ ශ්‍රාවකයන්ගේ සීලය වශයෙන් සාමාන්‍ය ඵල සෝන දණ්ඩ, කූට දන්ත, මහාලී, සුබ, කේවට්ට, තේවිච්ඡ යන සූත්‍රයන්හි වදාරා ඇත්තේය. ඒ සූත්‍ර ඇත්තේ දීඝනිකායේය. සූත්‍රවල වදාලා ඇති ආකාරයෙන් උපසම්පදා සීලය, සිකපද නැතිව කොටින් සලකාගත හැකිය. ඒ සූත්‍ර ධර්ම අනුව පිළිපදින්නා වූ භික්ෂුවගෙන් විනය සිකපද ඉබේම රැකෙන්නේය. එබැවින් උපසම්පදා සීලය කොටින් සලකා ගත හැකි වීම පිණිස සාමාන්‍ය ඵල සූත්‍රය එන පරිදි ආර්ය සීලය මතුවෙන් දක්වනු ලැබේ.